මම මේ තවද බොහොම පැහැදිලි දෙයක් කියන්න. ඒ තමයි පින් දෙනවා පින් අනුමෝදන් කරනවා කියන දෙයක් අපි කතා වෙනව නේද? ඕක පින්වතුනි මම තව ටිකක් විග්‍රහ කරන්න. පින් කියන එක දෙන්නවත් අනුමෝදන් කරන්නවත් බෑ. ඔක පින් නෙවෙයි. පාලියේ කියෙන්නේ මොකද්ද? පත්තිදාන පත්තානුමෝදනා පින නෙමෙයි දානය කරන්නේ ප්‍රත්‍ය. හේතුවනේ පින. පින කියන්නේ ප්‍රත්‍යයට අනුව හේතුව. හේතු ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රත්‍ය කියන්නේ ඵලය කියන එක. පින කියන්නේ ඵලය කියන එක. ඔව් දැන් පින කියන්නේ ඵලය. අපි ගම එහෙම පින කියන්නේ ඵලය. ඒකට ප්‍රත්‍ය වෙච්ච දෙයක් තියෙනවා. මූලික වෙච්ච දෙයක්. හේතු. මොකද මේකට ප්‍රත්‍ය වෙච්ච දේ. අලෝභ, අද්වේෂ, අමෝහ. ඔන්න ඔය අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුන තමයි අපි මක් කරන්නේ? අනුමෝදන් කරන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ වලින් තමයි අනුමෝදන් වෙන්නේ. ඒක නිසා තමයි පින් අනුමෝදන් කරන්නත් පුළුවන්, පව් අනුමෝදන් කරන්නත් පුළුවන්. ප්‍රත්‍යයයි ලැබෙන්නේ. තව ටිකක් විග්‍රහ කරගන්න. ඔබ අලෝභ අද්වේෂ අමෝහ සිතුවිල්ලකින් දන් දෙනවා. මැරිච්ච අම්මට. නමුත් අම්මා ඉපදිලා ඉන්නේ ටිකක් නරක තැනක. ලෝභ, ద్వේෂ, මෝහ සිතුවිලි තමයි අම්මට තියෙන්නේ. ඔබ අර දෙන පින අම්මට අනුමෝදන් වෙන්න බෑ. මෙහෙම ආසාවෙන් කිව්වොත් අම්මා ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඔබ හරකෙක් මරලා කියනවා. දෙනවා පින්. අන්න ඒක ඇක්සෙප්ට් කරනවා. මම මේ ළඟදී එක වීඩියෝ එකක් බලුවා. කොහේ හරි රටක මැරුණාට පස්සේ මිනිහ තියාගන්න අවුරුදු 10ක් විතර. ඒ යම් කාලයක් තියාගෙන ඒ මිනිහ පුච්චනවා හරි වල දානවා හරි කරන වෙලාවේ ආත්මයට සැනසෙල ලබා දෙනවා. මීහරක් 100 දෙනෙක් ගෙනල්ලා බෙල්ල කපලා මරලා මස් ටික දෙනවා මිනිස්සුන්ට කන්න. මම මේ දරුවත් එක කිව්වේ. අර ඥාති පෙරේතයා දැන් මේක අනුවරෙන් එනවානේ. දැන් ඒගොල්ලන්ගේ විදිහ නෙමෙයි. ඒගොල්ලෝ කරගෙන යන විදිහනේ. එතකොට එයා ජීවතුන් අතර ඉඳද්දිත් ඒක දන්නවනේ. දැන් එයා මැරිලා දැන් එයා ඒක බලාපොරොත්තු වෙනවා. සමහර ඒක නොදුන්නොත් අනිත් අයට කරදර කරයි. දැන් අර මිනිස්සු මොකද කරන්නේ? අර හරක්ගේ දෙල්ල කපලා ප්‍රාණඝාත කළා. ඒ ප්‍රාණඝාත අනුමෝදන් කරනවා. මොකක්ද අනුමෝදන් කරන්නේ? ලෝභ, ద్వේෂ, මෝහ තමයි අනුමෝදන් කරන්නේ. අරයා තියෙන ලෝභ, ద్వේෂ, මෝහ වලින් ඒක නිසා එයා ඒක අනුමෝදන් කරගන්නවා. කරගෙන මහා ආගාධයකට වැටෙනවා. විශ්ව නීතිය එකයි නෑමට. අලෝභ, ආදේශ, අමෝහ අනුමෝදන් වුණොත් සුගතියට යනවා. ලෝභ දේශ මොහෙන් අනුමෝදන් වුණොත් මොකද වෙන්නේ? දුගතියට යනවා. ලේසි නැහැ. ඔබ හොඳ දරුවෝ හදලා ගියාට වැඩක් නැහැ. ඔබ හොඳ නැත්තම්. ඔබ හොඳ වුණාට වැඩක් නැහැ. ඔබගේ දරුවෝ හොඳ නැත්තම්. ඇයි? දරුවෝ දානයක් දෙනවා. ලෝභ දේශ මොහ සිතුවිලි. දැන් ඔබට ඒක ගන්න පුළුවන්ද? පත්තිදාන පත්තානුමෝදනා කියලා පාලිය සඳහන් වෙනවා. ප්‍රත්‍යයයි දානය කරන්නේ. ප්‍රත්‍යය අනුමෝදන් එතකොට පිනක් කරන්න ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? පිනක් කරන්න මූලික වෙන්නේ මොකද්ද? ලෝභ අලෝභ අදේශ අමෝහ. හැබැයි ඒ වෙලාවේ ලෝභ දේශ මොහ මූලික නම් මොකද වෙන්නේ? ඒකම තමයි අරයට අනුමෝදන් කරන්නේ. කියන විදිහට. එයා ඒක අනුමෝදන් වුණොත් මොකද වෙන්නේ? එකෙන් එයා මහ විපතකට ලක් වෙනවා. අද ලංකාවේ ආත්‍යම්ම මැරිලා ගෙදරට ආවා කියලා කට්ටඩියකින් අහගෙන, තේර බල්ල කෙනෙක්ගෙන් අහගෙන ඇවිල්ලා ආත්‍යම්මට කුණු හරපෙන් බැන බැන දානයක් දෙනවා ආත්‍යම්ම යවන්නේ. එතකොට දැන් මේ තනිකරම මොකද්ද වෙන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ හැඟීමෙන් තමයි දන් දෙන්නේ. අයියෝ යන්තම් මේ කීයක් හරි හොයාගත්ත මේ කාලකන් ඇවිල්ලා මෙතන ඔක්කොම ලගිනවනේ මෙතන. දැන් ඉතින් මේකත් දෙන්නේ නැහැ. ඒතර ලෝභ දාලෝක. ලෝභ. ද්වේෂ දා ද්වේෂ. ද්වේෂ. මෝහ දා මෝහද. මෝහ. දැන් ලෝභ ද්වේෂ මෝහ වලින් දෙන දානේ ප්‍රත්‍ය ගන්න කවුද? අර ඥාති ප්‍රේතය. ඒ ඥාති ප්‍රේතයගේ නමටනේ දැන් මේක දෙන්නේ. එතකොට අන්න අර ඥාති ප්‍රේතය කරා අර ප්‍රත්‍ය යනවා. ඒ ගිය ගමන් ඥාති ප්‍රේතය ඒක අනුමෝදන් වෙනවා. අනුමෝදන් වුණාට පස්සේ යාට වෙන්නේ මොකද්ද? තවත් මහා දුගතියකට යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මුන් මට මාව මහා දුගතියට දැම්ම කියලා හිතලා ඊටවද වෛර කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයි ශාස්ත්‍රකාරය ගාවට ගියාම ශාස්ත්‍රකාරය කියනවා ආපෝ දන් දෙන්න එපා. මලගියේ මලගියේ ඥාතින්ට දන් දෙන්න එපා. උන් දරුණු වෙලා උඹලට කරදර කරනවා. අන්න සංකල්පයක් ගොඩ නැගෙනවා ඊට පස්සේ. අද ලංකාවේ එහෙම සංකල්පයක් නැද්ද? මැරිච්ච මිනිසුන්ට ගෙදර පින් දෙන්න එපා කියන්නේ නැද්ද? ඕන තරම් කියන මහා පාප කර්මයක් නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඔන්න ඔයගේ දේවල් නිසා. අලෝභ, අදේශ, අමෝහ ප්‍රත්‍යක් අනුමෝදන් කළොත් ඒ ප්‍රත්‍යකින් අනුමෝදනාව කළොත් ඒකෙන් කවදාකවත් අවඩක් සිද්ධ වෙන විදිහ නැහැ. ඒ කාන්තේම වැඩක්මයි සිද්ධ වෙන්න පුළුවන්. ඔබ දැනගන්න ඕනේ මොකද්ද කරන්න කියලා. ඔබ දැනගන්න ඕනේ අද්වේෂද අමෝහද අලෝභ දීලා උපදින කුසලය. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔය කාරණා. දසපින් කිරියවත් වල තියෙන දානං සීලංච භාවනා පත්තිදාන පත්තානුමෝදන. වේයාවච්ච පතායෙච්ච දේශනාසුදු දිට්ඨිජු. ඒතර එතන කියන්නේ එහෙම එකක්. ප්‍රත්‍ය දානයයි ප්‍රත්‍යයයි අනුමෝදන් කරන්නේ. ඒතර ප්‍රත්‍ය අනුමෝදනාව ගන්න පුළුවන් වෙන්නේ අලෝභ ආදේශ අමෝහ හැඟීමක් තිබුණොත් විතරයි. ඒක නිසා ඔබ හොඳට මතක තියාගන්න මැරිලවත් හිනක් ගන්න බෑ. ඔබ හරියාකාරව ජීවත් වෙන්නේ නැත්තම්. දැන් මම මේ ප්‍රශ්න ටික උත්තර දීගෙන එන්නම්. එක ප්‍රශ්නයක් අහනවා මෙහෙම තණ්හාවෙන් ඈත් වීම කියන්නේ ආදරේ නොකිරීමද? ඉතින් බොහෝම බොහෝම ගැඹුරු ප්‍රශ්නයක් ඒක. තණ්හාවෙන් ඈත් වීම කියන්නේ ආදරේ නොකිරීම. තණ්හාව කියන්නේ මොකද්ද? ආදරේ කියන්නේ මොකද්ද? ආදරේ තියෙන ප්‍රභේද මොනවද කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. තණ්හාවෙන් ඈත් වීමයි ආදරය අතර වෙනසට මම ගන්නම් මෙහෙම දෙයක්. තමන් ගිහියෙක් නම් තණ්හාවෙන් ඈත් වෙගෙන ඈත් වෙගෙන ඈත් වෙගෙන යනවා නම් තමයි. Taman එනවා එක තැනකට. ඒ මොකද්ද? අතින් අල්ලගෙන හිතෙන් අතාරින තත්ත්වයක්. බුදුහාමුදුරුව හැමදේම කළේ හිතට. ගතට නෙමෙයි. ඔබගේ ගත වචනේ දෙකම පාලනය කරන්නේ හිතට. මනෝපුප්පංග මාදම්මා මනෝදෙත්තා මනෝය. ඔබගේ ගතයි හිතයි දෙකම පාලනය කරන්නේ ගතයි වචනය දෙකම පාලනය කරන්නේ හිත. බුදුහාමුදුරුව සංවර කරන්නේ මොකද්ද? හිත. මුස්ලිම් අය සංවර කරන්න හදන්නේ ගත. එකයි ඇස් දෙකට පේන ගය ඔක්කොම ටික වහගෙන යන්න හදන්නේ. ඒක කිසි දෙයක් පේන්නේ නැහැ කියන හැඟීම. ඒක නෙමෙයි වහන්න ඕනේ. වහන්න ඕනේ මොකද්ද? හිත. හිතයි හිතයි দমনය කරගන්න ඕනේ. නැත්තම් මේ කුණු මස් ගොඩක්නේ ඔක්කොම මවාගෙන දඟලන්නේ. නිකන් හිතලා බලන්න. තනි කර කුණු මස් ගොඩක් නේද මේ රාගයෙන් මත් වෙන්නේ කුණු මස් ගොඩකට නේද? ඔබම හිතලා බලන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාට මේ මිනිස්යාට ඇති වෙන කාමය කියන්නේ තනිකර සංකල්පීය රාගයක් විතරයි. ඔබ එක්තරා කාන්තාවක් එක්ක සැත වෙනවා. ඒ මොහොත ඔබ දන්නේ නැහැ. ඒ කාන්තාව මැරිලා. පණුවොත් ගහලා ඔබ උදේ රැකිල්ල බලනකොට පණුවොත් ගහලා දැන් මොකද හිතෙන්නේ ඔබට? අර රාග හැඟීම් කිසිවක් එනවද? නමුත් ඒ ශරීරෙම නිතාම. තනිකරම ඇති වෙන මොකද්ද? සංකල්පීය රාගයක් විතරයි. නැත්නම් වෙන් වෙන් වශයෙන් ගත්තොත් එම ලලපාතකවත් ඉන්නවද? අපි ගොඩනගා ගන්නවා ඒ දේ. අපේ හිතේ ගොඩනගා ගන්න අපි ඒ දේ. ඒ හිතේ ගොඩනගා ගන්න අර ඉස්සර ඇති වෙලා තිබිච්ච නාම රූප වලට අනුව. නාම රූප වලට හිතේ බැහැගෙන තමයි අර විඥානය පහළ වෙන්නේ නරකෙන්නේ. නැත්නම් සලායතන පහළ වෙන්න පටන් ගන්නවා. නාම රූප විඥාන පහළ ගන්නවා. විඥාන නාම රූප පහළ කරනවා. ඕනෙම දෙයක් ගැන මේ විදිහට හිතලා බලන්න. තනිකරම තියෙන මේ කාමය කියලා කියන්නේ මං කියන්නේ සෙක් ෆීලිංග්ස් විතරක් නෙමෙයි. හැම දෙයක්ම පංච කාමයේම ගත්තට පස්සේ සංකල්පීය රාගයක් විතරයි එතන තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. ඔබ කෙනෙක් ඉන්නවා කාන්තාවගේ අත් දෙකට කැමති. මෙහෙම අත් ටිකක් පේනවා. ඒක අතක් පේනවා මිනිස්සෙගේ මේ පිරිමියෙක්ගේ අතක් නමුත් කාන්තාවගේ අතක් වගේ. දැන් අර තියෙන සියලුම රාගය හැංගීම අර කෙරෙහිත් මතු කරගත්තා. නමුත් ඇත්ත දැක ගමන් මොකද වෙන්නේ? අර ඔක්කොම නැති වෙලා. අර ඔක්කොම ඇති උනේ තනිකරම තමන්ගේ හිත ඇතුළේ. ලස්සන කාන්තාවක් මුළු ඇඟම වහගෙන යන්නේ. හැබැයි හරිම ලස්සනයි. දැන් ඒ කාන්තාව දිහා බලාගෙන විවිධාකාරයේ සිතුවිලි මතු කරගෙන දැන් ඉන්නවා. ඉන්නකොට හුලඟක් ඇවිල්ලා පොඩ්ඩක් මේ ටික ඉස්සෙනවා. ඉස්සෙනකොට මොකද වෙලා තියෙන්නේ? හොරි හැදිලා මුළු ඇඟ පුරාම. දැන් මොකද? ඒ දේ කෙරේ හිතාගත්තේ හැමදේම නිදිලා යනවා. එහෙනම් මේ ඔක්කොම සංකල්පීය රාගයක් විතරයි. ඕක අවබෝධ කරගන්න පුළුවන් නම් හරියි. ඒකට තමයි බුදුහාඳුරෝ බන්න කියන්නේ මේ මුලාවක ඉන්නේ. ඒකට තමයි ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න කියලා කියන්නේ. ওই මුලාව නිසා තමයි හරිය දුකක් විඳින්නේ මිනිස්සු. ඔබ අපි හැමදෙනාම පුදුම දුකක් විඳින්නේ. ওই මුලාවට මේ පංචකාමයේ පිනවන්නේ. වෙන කිසි දෙයකට නෙමෙයි මේ ජීවත් වෙන්නේ. ඇයි අපි ජීවත් වෙන්නේ? ඇයි අපි ජීවත් වෙන්නේ? පංචකාමයෙන් සම්තරපණය වෙන්නේ වෙන මොකටද? තව උත්තරයක් නේද දැන් බුදු කෙනෙක් මනුෂ්‍යයන් කෙරෙහි තියෙන ඇති ආදරයෙන් දැන් අපිට කිව්වේ තණ්හාවෙන්නේ මෙතන ගැලවෙන්න කියලා. මොකද හරි ආදරේ කියන්නේ තව ඉල්ලා ගැනීම නෙවෙයි. ඔව් මෙහෙමයි. ඒකයි මම කිව්වේ ආදරය කියන එක ප්‍රභේද වශයෙන් වෙන් කරගන්න. දැන් අපි ආදරය කියන වචනේ ඇහෙනකොට අපිට හිතෙන එක දෙයක් නේ. ඒ තමයි මොකද්ද? පංචකාම සම්පත්තිය. පංචකාමයට ආදරය කිරීම. ඕකනේ අපිට ආදරය කියලා තියෙන්නේ. <coughs> නමුත් මේ තණ්හාව කියලා කියන්නේ ඒ ඒ තැන් හා වීම. ඒ ඒ තැන් වල ඇලෙන එක. එතකොට තණ්හාව නිරෝධ වෙන ගමන. ඔය ආදරය කියන එක අනුකම්පාවට හැරෙනවා. ඒ අනුකම්පාව නිසා කරන කටයුතු ටිකක් තියෙනවා ඊට පස්සේ. තමන් එතන ගෙදර තාත්තා අනාගාමී වුණා. ඊට පස්සේ තාත්තට ආදරයට වඩා දැන් තියෙන අනුකම්පාව. හිතේ. මොකක්ද අනුකම්පාව? මම රාගයෙන් නිදහස් වුණා. මම ද්වේෂයෙන් නිදහස් වෙලා ඉන්නේ. මම බුදුම සැපතක් විඳින්න බෑ. අනේ මේ සැපත මේ දරුවෝ ලබනවනේ. අනේ දරුවෝ කියන බදාගෙන තිබිච්ච ගතිය නෙමෙයි තියෙන්නේ. ලබනවනේ. කියන හැඟීම ඇති ඉතින් තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා කියලා කියන්නේ අර පංචකාම සම්බන්ධ දෙවිත් ආදරය නැති වෙනවා. නමුත් අර අනුකම්පා මිශ්‍රිත ආදරයක් එහෙමම කියනවා. ඒකට ඉතින් ආදරය කියන්න බෑ. මොකද ආදරය කිව්වොත් එහෙම මිනිස්සුන්ට තේරෙන්න තව දෙයක්. ඒකයි කිව්වේ අතින් අල්ලගෙන හිතෙන් අයින් කළා දාන්න. හිතෙන් අයින් කළා තියෙන්නේ. නමුත් කාම රස්සාවට යන්නේ. රස්සාවට අනාගාමී වුණත් රස්සාවකට යන්න පුළුවන්. රස්සාවකට ගිහිල්ලා ඒ දැන් මේ අමුදරුවන්ට සංග්‍රහ කරනවා. අමුදරුවන්ට වෙන්න ඕන හැම දෙයක්ම ඒ ආකාරයෙන් සිද්ධ කරනවා. නමුත් කාම සම්පත්තියට බර නැහැ. මේ යන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා මේ දේ ලබන්න. Taman ලබපු ඵලය. ව්‍යාපාරිකයෙක් ඒ ලෙවල් එකට ගියා නම් ව්‍යාපාරිකයා ඒකට ගන්නනේ හදන්නේ Tamanගේ දරුවා යම් කිසි ලෙවල් එකකට කියන්නේ. නේද? Taman විඳින සැපත ඒ දරුවටත් උදා කරලා දෙන්න හදන්නේ. දොස්තර කෙනෙක් වුණා නම් තාත්තා. තාත්තා හදන්නේ පුතාවත් කොහමද දොස්තර කෙනෙක් කරන්නේ. ඇයි? Taman මේ දොස්තර වෙලා විඳින සැප එයාටත් විඳින්න හදස්සන්. එහෙම නැත්නම් ඊට වඩා කන්සල්ටන්ට් කෙනෙක් කරන්න හදන්නේ. ඊට වඩා ඉහළ තලයකට යනවා. එහෙනම් ඔබටත් කරන් තියෙන එකයි. ඔබ යම්කිසි ධර්ම මාත්‍රයක් අවබෝධ කරගත්තා නම් යම්කිසි ආදරයක් අනුකම්පාවක් තියෙනවා නම් Tamanගේ පිරිස කෙරෙහි කරන්න ඕනේ මොකද්ද? පුළුවන් තරම් ඒ අයව ධර්මයට යොමු කරවන්න. ඒ අය ධර්මයට යොමු වුණා නැත්නම් ඔබගේ ගමනට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබට අනුකම්පාවක් තියෙනවා නම් ආදරයක් තියෙනවා නම් අත්ත වශයෙන්ම ඒ අය මෙතනට යොමු කරනවා. කොහොමද පොඩ පොඩ හරි මේක අවබෝධ කරගන්න. ඒකයි වෙන්නේ. ඊළඟට චන්දරාගය යන කුමක්ද කියලා අහලා තියෙනවා. ඡන්ද රාගය කියලා කියන්නේ පංචකාම සැප සම්පත්තියේ තියෙන දැඩි කැමැත්ත. දැඩි කැමැත්තකින් බැඳිලා ඉීම තමයි ඡන්ද රාගය කියලා කියන්නේ. හැබැයි නිවනට ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දයයි ඡන්ද රාගයයි කියන එක දෙකක්. ඡන්ද රාගය කියලා කියන්නේ තනිකර රාගයට දැඩි කැමැත්ත. පංචකාම සැප සම්පත් පිනවන්න තියෙන දැඩි බැඳීම. ඕක තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. කාමච්ඡන්ද කියලා නීවරණයක් තියෙනවා අහලා තියෙනා නේද? ඔය කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ මේ නිවන ආවරණය කරන්නේ එක නීවරණයක්. කියන්නේ නිවන ආවරණය කරන්නේ ධර්මතාවය. ඒක නිවන කොහොමද ආවරණය කරන්නේ? කාමච්ඡන්ද කියලා කියන්නේ කාමච අන්ධ කියන එක. ඒ කියන්නේ කාමයෙන් සහ මුලින්ම අන්ධ වෙලා යනවා. සමග. පද නිරුක්ති වශයෙන් ගත්තොත් ඒකයි. එහෙම නැත්නම් කාමයේ තියෙන දැඩි බැඳීම කියලා. නමුත් කාමයේ තියෙන දැඩි බැඳීමට වඩා හොඳ අර්ථයක් ගත්ත හැකි නිරුක්තිය ගත්තොත් ඒකේ මොකද්ද කාමච අන්ධ කාමයන්හි තියෙන අන්ධ බව දැන් තමන් මේ මොකක් හරි කමතහනක් වඩන්න පටන් ගත්තාම අර කාමයන්ගෙන් අන්ධ වෙලා නම් ඉන්න තමන්ට ඒක කරගන්න බෑ කාමයන්ගෙන් අන්ධ වෙන්නේ ඇයි ඇත්ත පේන්නේ නැති නිසා දැන් ඔබ ඉන්න පුළුවන් කාමයෙන් අන්ධ වෙලා දැන් ඇයි අන්ධ වෙනවා කියන්නේ මොකක්ද ඇත්ත පේන්නේ නැහැ දැන් ඔබ අන්ධයි නම් ඔබට පේන්නේ මේ ඇත්ත වෙන වෙන දේ පේන්නේ කාමයෙන් වඳුනාම කෙනෙකුට වෙන්නේ මොකද්ද? Tamanට වෙන දේ පේන්නේ ඒකයි මම කිව්වේ මොකක් හරි වාහනයක් ගන්න කියලා දැඩි ආසාවක් හිතට ආවටම ලොකු රාගයක් ඇති වෙන හිතේ. දැන් ඒක උදෙසා කරන්න පුළුවන් හැම දහදුරා වැඩේම කරන්න පටන් ගන්නවා. දස අකුසලේම සිද්ධ වෙලා දන්නේ නැතු තමයි. කාමච්ඡන්ද. ඉතින් මේ චන්ද රාගය කියලා කියන්නේ එහෙම එකක්. කාමයන්ට තියෙන දැඩි රාගික ස්වභාවය දැඩි ආසාව මේක මම Taman නතු කරගන්න තියෙන්නේ. හරිම භයානක දෙයක්. චන්ද රාගය නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්නේ. කවදා හරි දවසක යථා ස්වභාවය අවබෝධ කරගත්තා නම් චන්ද රාගය ටික ටික ටික ටික නැති වෙලා යනවා. එක උදාහරණයක් කියන්න. ලස්සන කාන්තා රූපයක් තියෙනවා. මේ කාන්තා රූපෙට හරියම කවද බුදුහාමුදුරන් ගාලේ හැම දෙයක් වුණා. එක හිටියා එක ගණිකාවක් ඒ ගණිකාව හරිම ලස්සනයි. මේ ගණිකාව එක එක් පැයට කහවණු 1000 ගානකට විකිනන ගණිකාවක්. මිනිස්සු පොර කනවා මේ ගණිකාව ගන්න රජවරු සිටුව. මේ ගණිකාව මැරුණා. මේ වෙලාවේ බුදුහාමුදුරන්ට අදහසක් පාවන මේකෙන් මිනිස්සුන්ට ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. කොසල් රජුරන්ට පණිඩයක් ඇව්වා මහරජා රකවල් දාලා තියන්න තොහොනේ සත්තුන්ට කන්න නොදී හත් දවස ගෑවෙන්නේ මිනිස්සු ඔක්කොමට එන්න කියන්නේ සෝනට. මේ ගණිකාවගේ ආදරේ මත්තලා හිටු වික්ෂුන් වහන්සේ නිකුත් හිටියා. මේ ගණිකාව ලබා ගන්න ඕනේ කියලා. බණ භාවනා කරන්න ඒ ගැන හිත හිත ඉන්නවා. හත් දවස ගෑවෙන්නේ කට්ටියම ආවා. ආවට පස්සේ කිව්වා මහරජා දැන් මේක වෙන්නේ ඉති කරා. වෙන්දේසි කරන්න කිව්වා අර කණිකාවට. පටන් ගත්ත කහවණු ලක්ෂයෙන් ඉස්සෙල්ල ගියා වගේ. කවුරුත් නැහැ. බැහැගෙන බැහැගෙන ආව කහවණු 100යි. ඒත් නැහැ. කහවණු 50යි ඒත් නැහැ. කහවණුයි ඒත් නැහැ. නිකන් දෙන්න. ඒත් නැහැ. ගෙදරටත් ගිහින් දාන්න. ඒත් නැහැ. Free delivery. ඒත් නැහැ. දැක්කද කාමච්ඡන්දයට වෙච්ච දේ. දැන් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වුණා. මේ මේයිද මේයිද දවස් 7කට ඉස්සෙල්ලා පැයට කහවණු කෝටියට ගියෙත් මේකමයි. දැන් මේකේ වෙලා තියෙන එකම එක අඩුවක් මොකද්ද? ප්‍රාණය නිරුද්ධ වෙලා විතරයි. නමුත් ප්‍රාණය නෙමෙයිනේ පාවිච්චි කළේ මිනිස්සු අරන් ගිහින්. මොකද්ද පාවිච්චි කළේ? අර ශරීරේ. දැන් කවුරුත් ඒ ශරීරය පාවිච්චි කරනවද කියලා? නැහැ. ඒ ශරීරයේ තියෙන ඇත්ත දැන් ඇති සැටියෙන් පේනවා. අන්න චන්දරාගේ නැති වෙලා ගියා මිනිසුන්ට ඒක නියම. ඒක නිසා තමයි කහවණුවට නිකන් දුන්නත් අරන් ගියේ නැත්තේ. ගෙදරට ගිහින් දාන්න කිව්වොත් කැමති උනේ නැහැ. ඒ කාලේ කිව්වනම් අන්න චන්දරාගේ චන්දරාගේ නැති වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකපු දාන. ඒකට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ කියන්නේ බලන්න ඕනේ. දැන් මෙතන කියවෙච්ච වචන කීපයක් තමයි කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ වගේම තියනවද තව වචනයක් රූපච්ඡන්දයයි අරූපච්ඡන්දයයි කියලා තියෙනවා. මොකද ඒවට බැඳෙන කට්ටිය ඇති නේද? ඔව් මේවනේ කාමච්ඡන්දය කියලා එතන තියෙනවා අරකට තියෙනවා කාම රූප රාග අරූප රාග කියලා දෙක. හරි හරි. එතන රූප කෙරෙහි තියෙන රාග සහගත ස්වභාවය. රූප කෙරෙහි තියෙන බැඳීම, ඇලීම. මේකෙන් තමයි ගිහිල්ලා උපදින්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. අරූපාවචර ඇති වෙන හැඟීම් වලින් තමයි උපදින්නේ අරූපාවචර බ්‍රහ්ම බ්‍රහ්ම ලෝකවල. ඒකට ඡන්දය. ඡන්දය. ඒකත් විරෝධ කරගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. නේද? චන්දරාගය ඇති වෙන්නේ හිතේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න නැති වුනහම ස්වභාවිකවම ඒක ඇති වෙනවා. ඕනම වස්තුවක් කෙරේ චන්දරාගය ඇති වෙනවා. දැඩි ආසාවක් බැඳීමක් ඇති වෙන ඕනම වස්තුවක් කෙරේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඇති නිසා. දැන් මේ වීදුරුව ගත්තාම මේ වීදුරුව කැඩෙන කැඩෙන ස්වභාවයට අයිති. නැත්තම් බිඳෙන ස්වභාවයට අයිති. නේද? එතකොට මේක බිඳෙන ස්වභාවයට අයිති නම් ඕක හරියාකාරව අවබෝධ කරගන්න නැති තාක්කල් අපි මේකට චන්දරාගයෙන් බැඳිලා ඉන්නවා. ඒ චන්දරාගයෙන් බැඳෙනකොට තමයි මම මගේ කියන හැඟීම් ඔක්කොම ඇති වෙන්න පටන් ගන්නේ. හරි? ඔව් ඔව් නෑ අහන්න අහන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න මෙතන අහන කිසිම ප්‍රශ්නයක් මෝඩ ප්‍රශ්නයක් වෙන්නේ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ අහන්න ඕනෙම ප්‍රශ්නයක් තමන්ගේ හිතට ඇතිලා තියෙන ඕනෙම ප්‍රශ්නයක් අහන්න හරි මොකද ඒ ප්‍රශ්නේ අහනකොට ඒකට අදාළ උත්තරය දෙනකොට ගොඩාක් අවබෝධ වෙනවා තමයි හරි එතකොට රාගයයි චන්ද්‍රාගයයි අතර වෙනසක් කිව්වොත් එහෙම රාගය කියන්නේ එක දෙයක් ඔය රාගයට දැඩිව බැඳීමට තමයි චන්ද්‍රාගය කියලා කියන්නේ ඒව රාගය ඇති වෙන්න හිතේ තමයි තියෙන්නේ. රාගයේ උඩුදුවපු තැන තමයි චන්ද්‍ර රාගය කියන ස්වභාවය තියෙන්නේ. කිසිම වස්තුවක රාගයක් නැහැ. ස්ත්‍රී මේ ස්ත්‍රී රූපයක් තියෙන කොතනක? ඔතන රාගය තියෙනවද? ඔතන කාමය තියෙනවද? ස්ත්‍රී යෝනියක හෝ පුරුෂ යෝනියක කාමය තියෙනවද? නැහැ දහජනාවන්නේ තියෙන්නේ. එතන කොහෙද කාමයක් තියෙන්නේ? කාමයේ කොහෙද තියෙන්නේ? තමුන්ගේ හිතේ ඒ ස්ත්‍රී ඒ ස්ත්‍රියවමනේ රහතන් වහන්සේ දකින්නේ. ස්ත්‍රියවමනේ ඔබ දකින්නේ. නැත්නම් තව කෙනෙක් දකින්නේ. රහතන් වහන්සේට ඇති වෙන්නේ නැහැ නේ එහෙම හැඟීම. රහතන් වහන්සේට තියෙන්නේ මොකද්ද? නැගිනින්න මට ඔබව පේන්නේ වැහි කාලට උතුරුලන අසුචි වලක් වගේ. නමුත් ඒක තව කෙනෙකුට පේනවා අනේ කොච්චර සොඳුරු දෙයක්ද ගෙතනවා යන්න තියෙනවනම් මෙයත් එක්ක ඉන්න තියෙනවනම්. හිතනවා. ඇයි? රහතන් වහන්සේ යථා ස්වභාවය දැකලා තියෙන්නේ. ඒක නිසා රහතන් වහන්සේලා අර චන්ද රාගයක් නැහැ. රහතන් වහන්සේ මේක ඇත්ත ඇති දෙකින් දැකලා තියෙනවා. මේක ඇඟ ඇතුලේ තියෙන කොටස් ටික දැකලා තියෙනවා. මේක මේ මේක මරුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඈ උද්දුමාතකම් විනීලකම් විපුප්පක ජාතං. හරිද? හරිම වැදගත්. මලමිණිට වෙනදේ නවසීවතිකේ බුදුහාමුදුරු දේශනා කරනවා හරියට. ඔය ඔය ඔය ටික ඔස්සේ ගියාට පස්සේ මම දවසක නවසීවත් එකේ ගැන කියලා දෙන්න. හරිම වැදගත්. නවසීවත් එකේ මෙනෙහි කරන්න පටන් ගන්න. නවසීවත් එකේ කියන්නේ මම මිනිස්සෙක්ගේ මේ නරුණාට පස්සේ මීය දිය වෙලා යන විදිය. ඕක හරියට මෙනෙහි කරන්න පුළුවන් මේ ජීවතුන් අතර ඉන්න මිනිස්සයගේ බලන්න පුළුවන් එන්නේ. ඔන්න බලනකොට මොකද යන චන්දරාගේ ටික ටික ටික ටික කාමච්ඡන්දය කියන්නේ ටික ටික නැති වෙලා යනවා. අද අද රූපයකට හරි මේ මොකක් හරි ස්ත්‍රී රූපයකට දැඩි කාමුකව පුරුෂ රූපයකට දැඩි කාමුකව බැඳලා ඉන්න කෙනෙක් ඉන්නවනම් මොකද වෙන්නේ? අන්න ටික ටික ටික ටික නැති වෙලා තමන්ට තමන් ඒ ගැන හැබැයි හරියට මෙනෙහි කරන්න. තමන් ඒ ගැන හරියට මෙනෙහි කර කර මෙනෙහි කර කර බලද්දි තමන්ට අන්න අවබෝධයට එන්න පටන් ගන්නවා මේ. අර මේ මේ මිනිස්යා දිහා බැලුවත් ඒකම වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මේ දැන් දැන් තියෙන තාක්ෂණයක් පාවිච්චි කළා. කොහොමද? ඔය එක එක වීඩියෝස් තියෙනවා මලමිනි කුණු වෙලා යන වීඩියෝස්. ඔය තියෙනවා human body farm කියලා. කොහේ හරි රටක. මනුස්සයා මරුණාම ගෙනීම අමුසොන්ට ගිහින් දාන්නේ. ඒක මේ විද්‍යාඥයෝ කරන වැඩක්. ඒකෙන් විවිධ දේවල් හොයාගන්න පුළුවන් කියලා. නැත්නම් වැළලුවට පස්සේ දැන් අපරාධයක් වෙච්ච පීයකින් ඇල්ල මැරිච්ච එක. වල දැම්මට පස්සේ ඒක සමහර එකපාරට දිරලා යන්න පුළුවන්. නමුත් අර මිනිහක් දිරන්නේ යම් කාලයක් යනවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ ලීඩ් එකත් එක තමන්ට බලන්න පුළුවන් ධර්මයක් එක්ක. දැන් බලන්න ගියොත් එහෙම අපීඩිය හිතෙනවා. අපීඩිය හිතෙනවා, බය හිතෙනවා. ඒව දේවල් වෙන්න පුළුවන්. කන්න බැරි වෙන මාසයක් තිස්සේ. නමුත් ධර්මයත් එක බැඳිලා ධර්මයත් එක බලාගෙන යද්දි අන්න අරග තේරෙන්නේ බෑ. එතකොට අපිට ස්ත්‍රී රූපයයි පුරුෂ රූපයයි විතරක් නෙවෙයි අපට බොහෝ විට මෙනෙහි කරන්න පුළුවන් මේ තියෙන ටෙලිවිෂන් එකක් දිහා නැත්නම් ෆ්‍රිජ් එකක් දිහා කාර් එකට මොකද්ද වෙන්නේ කියලා ඒකත් ඒ විදිහට බිඳ බිඳ බලන්න පුළුවන් නේද? ඔව්. හැම හැම එකක් දිහා මෙහෙම බලන්න පුළුවන්. ජරා මරණ ව්‍යාධි ඔක්කොම හැමදේම සිද්ධ වෙනවනේ. ඔව්. මොකද බුදුහාමුදුරු කියන්නේ ඉතිජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මොකද්ද? තමන්ගේ ශරීරය මේ අතුලත ශරීරය දිහාත් බලන්න, පිට තියෙන ශරීරය දිහාත් බලන්න. අජ්ජත් පහිද්දාවා කායේ කායानुපස්සී විහෙරති. ඈ අතුලොත පිටොත විහෙර දෙකම ශරීර ශරීර ශරීර ඔක්කොම දිහා බලන්නේ මේ විදිහට. ඉතින් ඒතර කියන පුනත පරම් වික්කවේ වික්කු සේයතාවේ පස්සේය ශරීරං සීවති කාය චද්දිතං ඒකහ මතං වා දීහ මතං වා සීහ මතං වා උද්දුමාලකං විනීලකං විපුබ්බක ජාතං. තෝ යමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි එවං ඒදන් අනතීතෝති. මොකද්ද ඒ කියන්නේ? අර අර මලමිණිය සොවන්ට ගිහින් දැම්මට පස්සේ ඒකම තංවා, දීහ මතංවා, තීහ මතංවා. එක මාසයක් ගියා, දෙමාසයක් ගියා, තුන් මාසයක් ගියා. උද්දු මාදකම්. මොකද වෙලා තියෙන්නේ? ඉදි මිලා ඇවිල්ලා. විනීලකම්, නිල් පාට වෙලා ඇවිල්ලා. ඈ විපුබ්බක ජාතම්. පණුව පණුව ගහලා හැමතැනම. හ්ම්? සෝ යෝමේව කායං උපසංහරති. තමන්ගේ කායයටත් මේක උපසංග මේ උපමා කරගෙන බලන්න. තමන්ගේ කායයටත් එන්නේ ওই ටිකම තමයි අද මේ මහා උද්දාරුවට මේක දාගෙන අරක දාගෙන සෙන් කාගෙන එළියට තැහැලා ගියාට මරණය පස්සේ තමන්ට කායයටත් ওই ටිකම තමයි වෙන්නේ මහා හරි මම මහා පුරුෂයෙක් මම මහා නැත්නම් මම හරි ලස්සන කාන්තාවක් මම හරි හැඩකාර පුරුෂයෙක් කියලා හිතාගෙන මහා මානයක් යන් ඉන්න අයට හරිම හොඳයි ඒක. ඒ මානෙ නැති වෙලා යනවා පටස් ගාලා අරක මෙනෙහි කරගත්ත එක. වනේ මගේ ශරීරත් මේකනේ වෙන්නේ කියලා. ඒක අර පොඩ්ඩක් දකින්නත් පුළුවන් නම් ඒ කාලේ නම් අමුතොහොන් තිබුණා. මේ කාලේ අමුතෝන් නැන්නේ ඔක දකින්න. නමුත් මේ වීඩියෝ සංදර්ශන මගින් බලන්න පුළුවන්. හැබැයි අර ධර්මයේ මෙනෙහි කරගෙන ඕනේ බලන්න. නිකන් බැලුවොත් අපිරිය හිතෙනවා. ඊට පස්සේ ඊට පස්සේ කියනවා ඉතිඅජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති එහෙනම් මොකද්ද තමන්ගේ ශරීරය දිහත් ඒ විදිහට බලනවා පිටස්තර ශරීර දිහාත් ඒ විදිහට බලනවා. තමන්ගේ පිටස්තර ශරීර දෙකම දිහා ඒ විදිහට බලනවා. සමුදේ ධම්මානුපා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඈ එතකොට මේ මේ කයවල් ඇති ඇති වෙන විදිය, නැති වෙලා යන විදිය ගැන, ඇති වෙන නැති වෙන විදිය ගැන බලාගෙන ඉන්නවා. මේ තනිකර කායानुපස්සනාවේ කොටස්. ඊළඟට ආයෙ බලන්න කියලා නවතිවතකේ එක පළවෙනි එක තමයි ඔය කිව්වේ. ඊළඟට අර සත්තු කාලා දාන වෙලෙන්න. පුරුජවරම් භික්කවේ සෙයියතාවේ පස්සේ ඒ ශරීරං දීවතිකාය කද්දිත කාගේ හිවා කජ්ජමාන කුලලේ හිවා කජ්ජමාන ගිජ්ජේ හිවා කජ්ජමාන සිංගාලේ හිවා කජ්ජමාන සුපානේ හිවා කජ්ජමාන විවිධේ හිවා පාණක ජාතේ හි කජ්ජමාන සෝයෝමියව කායන් උපදන් අරගෙන බල්ලෝ ඇවිල්ලා නරිය ඇවිල්ලා ඈ කපුටෝ ඇවිල්ලා කාලා බල්ලෝ ඇවිල්ලා කාලා ඇදලා දාලා යල ගිහිලා තියෙන ශරීරයත් දිහා බලන්න. එහෙම වෙනව නේද අමුතෝන ගාලා කියන්න පස්සේ. විදුලි හිමිය ඇවිල්ලා කනවා. විදුලි හිමිය දැකලා තියෙන කපුට එහෙම පොඩි පොඩි මීයම කන බඩවැල් ඇදලා ඇදලා දාලා. දැකලා තියෙනනේ. ඉතින් තමන්ගේ ශරීරය ඔහොම තියලා බලන්න. ඕකට පණෝටි ගැහුවට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඈ එක එක ಜಾති සත්තු ඇවිල්ලා ඔක්කොම ඇද ඇද ඇද ඇද කනවා. දැන් අර විනීලකම් විසුබ්බක ජාතන් දිවිච්චිය දැන් ඔක්කොම මේ කටින් ඉඳලා ඇදලා දාලා බඩවැල හේනේ වීදිලා ගිහිල්ලා දැන් හිතට බලන්න. මේ තමන්ගේ සතියට වෙනදී. අප්පිරියාවක් හිතෙනවා ධර්මයේ තුලින් බැලුවේ නැත්නම්. නැත්නම් යථාර්ථය අවබෝධ වෙනවා. ඇත්ත නේන්නන්නේ. මෙහෙම ශරීරයක් දරාගෙන ඉන්න මම මහා උජාරුවෙන් ඉන්නේ. එහෙම කියලා හිතින් ඉඳලා නාන්න නැතුව ඉන්නා නෙමෙයි. ඒක මෝඩකමක්. බොහොම හරි. එතකොට තමන්ගේ සද්ද තවත් පිරිසුදු තියාගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් පිරිසුදු තියාගන්න මොකද දන්නවා මේක තප්පරෙන් පණුව ගහන්න පුළුවන් පණ ගිය ගමන්. ඒක තමයි මේ ශරීරෙදී නැත්තේ. ඉතින් ඕක හරියාකාරව තේරුම් ගන්න. පුළුවන් තරම් හොඳට තේරුම් ගන්න. ඒකයි කායානුපස්සනාව කියන්නේ හරිම වැදගත් දෙයක්. ඔබ වඩන්නේ තමන්ගේ තියෙන අර මානය සියල්ල නැති වෙලා යනවා. මේ කියනවා සමන්ත ලෝහිත. ඒ කියන්නේ අර ලේ ලේ ලේ ලේ හැරෝ පිවිච්ච ශරීරය දැන් තියෙන. නහාරු සම්බන්ධ අර නහර වැල් ටික දැන් තේන්න තියෙන ඇදලා දාලා එහෙට මේද බඩවැල් එහෙම ඇදලා දාලා ඊළඟ නිම්මන්ත ලෝහිත මක්කෙත්ත අපගත මන්ද ලෝහිතන් දැන් දැන් ඉතල දැන් ඔක්කොම මත් වෙලා ගිහිල්ලා. දැන් තියෙන්නේ මොකද්ද? මම මේක වෙන දවසක් කතා කරන්න සම්පූර්ණ. දැන් තියෙන මොකක්ද? ඇට සැකිල්ල විතරයි. මේක හොඳ ඇට සැකිලි ටිකක් දැන් එහෙම විහිදිලා. පුරුද්ද පරම් බික්කවේ සේයතාවේ පස්සේ ශරීරං සීවතිකාය දද්ධිතං අට්ටික අට්ටිකානි ඒක මට මතක නෑ. ඒ ඇට සැකිලි හැමතැනම විසිරීලා ගිහිල්ලා. අඤ්ඤේව හත්තට්ටිකං අඤ්ඤේව ජංගට්ටිකං අඤ්ඤේව පූරට්ටිකං අඤ්ඤේව කටට්ටිකං අඤ්ඤේව පිච්චිකන්තකං අඤ්ඤේව තීර්ථ කතාහං සෝයෝ මේව කායං උපසංගල දැන් මොකද වෙන්නේ මේ අත්වල ඇට කකුල් වල ඇට ඉල ඇට තීර්ථය කොඳුනාරති ඔය ඔක්කොම දැන් එක එක තැන්වල විසිරීලා ගිහින් මේ දැන් තමන්ගේම බොඩි එකට වෙලා තියෙන දේ තමයි ඒක ගැන Taman දැන් මෙනෙහි කර කර යනවා. අන්තිමට අත කැලේ ටිකක් නැහැ. ඔන්න Tamanට වෙච්ච දැන් ඉන්නවා මහා උදාරි මම තරම් පොරක් තවත් නැහැ මම බොහොම දේහ හරි හරි ශක්තිමත් හරිම පුෂ්ටිමත් හරිම ලස්සනට මස්ලස් දාලා ඇවිල්ලා තියෙනවා ඈ මම හරි පොරක් උඹලා හරි පහත් જાතිය උන් ඈ කියන සංකල්පයට ඇවිල්ලා හරි මාන්නකින් ඉන්නවා නෝ අර ඇත්ත ඇති හැටියෙන් දකින්නකොට ශරීරවල තියෙන ඡන්ද රාගෙ නැති වෙලා යනවා. අනාගාමි වෙන්න පුළුවන් එතකොට. බුදුහාමුදුරුව අප වෙනවා. සතර සතිපට්ඨානය වඩනවන සද්දිනගේ ඉඳලා අවුරුදු 7ක් ඇතුළත. මහණෙනි මම අප වෙනවා. උඹලා මේක වැටුවොත් අවුරුදු 7ක් ඇතුළත අනාගාමි වෙනවා. බුදුහාමුදුරුව අප වෙලා තියෙනවා. විතරක් නෙමෙයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඔය අනුපස්සනා හතර වඩන්න පටන් ගන්න. කායානුපස්සනාව වඩාගෙන යනකොට ඉතුරු ටික දන්නවනම් වැඩෙන්න පටන් ගන්න. මේ කායානුපස්සනාව තමයි වඩන්න ඕනේ මුලින්. ඉතින් කායානුපස්සනාවේ තියෙන විවිධ ප්‍රභේද. ඒකකින් පටන් ගන්න පුළුවන්. නව ජීවිතකේ කියන්නේ අන්තිමට ගියත් ඒ කායානුපස්සනාවට. ආනාපාන පබ්බේ තියෙනවා. ඊළඟට ඉරියාපත පබ්බේ තියෙනවා. යන එනකොට කියලා කතා කරනකොට කියනකොට කල්පනාවෙන් ඉන්න සම්පජානකාරී හොති අභිතේ කීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති සංඝාතිපත්ත තීවර ධාරණේ සම්පජානකාරී හොති තීවරු නවනකොට පවා ඈ උච්චාර පස්සාව කම්මෙන් සම්පජානකාරී හොති එන මනානුවණින් ඉන්නවා කොහොමද උච්චාර පස්සාව කම්මෙන් කියන්නේ වැසිකිලි කැසිකිලි කරද්දී මනා නුවණින් යුතුව තමයි මොකද්ද නුවණ? මේ ශරීරයට වෙන දේ. මේ ශරීරය කොහොමද පැවැත්වෙන්නේ? යන. අපි අපි මේ අපේ මිනිස්සු ඇදිගිලිකට ගියාම කරන්නේ මොකද්ද? මෙහෙම බලයි මෙහෙම බලයි පෘථිමත්ද බලයි කන්නාඩියෙන් බලයි නේද? ඒකනේ. ඈ නෝ එතන බුදුහාමුදුරුවෝ කියන්නේ මේකේ තියෙන ඇත්ත ඇති සතියෙන් බලා ගන්න. ගතේ දිතේ නිතින්නේ සුත්තේ ජාගරිතේ බාහිතේ තුන්හි භාවෙන සම්පජානකාරී හොත් ඇවිදිනකොට යනකොට එනකොට කතා කරනකොට නිස්සබ්දතාවයෙන් ඉන්නකොට තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරගෙන බලන්න. මම මේ මොකද්ද දැන් කරන්නේ? රාගයට හේතු වෙන දෙයක්ද? ද්වේෂයට හේතු වෙන දෙයක්ද? මෝහයට හේතු වෙන දෙයක්ද? ඈ තමන් හැමතිස්සෙම විමසිලිමත්ව බලනවා තමන්ගේ හිතන දේවල් කරන දේවල් ගැන. මම මහා ලොකු දේවල් නෙමෙයි මේ. මේ කරගෙන යන්නයි තියෙන්නේ. කරන්න දේවල් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මම අප වෙනවා. උඹලා අනාගාමී වෙනවා ඒකාන්තයෙන්ම හත් අවුරුද්දක් ගතවද මේක හරියට වැඩුවොත්. හත් අවුරුද්දකින් නෙමෙයි. හත් අවුරුද්දක් ඇතුළත. එච්චර අප වෙලා ඉඳද්දී සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් කවුද ඉන්නේ? සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් හාමුදුරු කෙනෙක් හොයාගන්න පුළුවන් මේ 10000කට එක්කෙනෙක් හොයාගන්න පුළුවන් ධර්මයට බැලලා වැඩකුත් නැහැ. තමන්ගේ පිනට පවට බැලලා වැඩකුත් නැහැ. ඒව නේද? මාර්ගයේ හැමම තියනවා යන්න අය නැත්නම් මම හැමදාම කියන්නේ ඒකයි. මාර්ගයේ හැමම තියනවා යන්න අයයි නැත්නම්. යන්න පුළුවන් පින්වලුනි අපි යන්නේ. දවසින් දවස දවසින් දවස කොහොම හරි හදන්නේ මේකෙන් ගොඩට යන්න තමයි. හැබැයි අපි අනිත් අර නොකර ඉන්නා නෙමෙයි. දියුණු වෙන අවශ්‍ය වැඩත් කරනවා. ඒ කරගෙන යන අතරතුර තමයි ඒවත් කරගෙන යන්නේ. මම ඒක කිව්වේ මේ දෙක එකට නග්ග කරන දෙට. මේතර දියුණු වෙලා ඉවරලා කරනවා කියලා හිතාගත්තොත් කවදාවත් ඒක කෙරෙන්නේ නැහැ. අතරමඟදී තොරොත් ගාලා මැරිලා ඒ දන්නේ නැහැ. ගිහලා අපාගත වෙලා ඉන්නයි මේ කොහොම හරි උත්සාහ කරන්නේ මේ මේ අහන ධර්මයේ පිළිපදින්න. ඒකයි වෙන්න ඕනේ. එක බලපදයක් ඇහුවත් ඇති ඒක ගිහලා පිළිපදිනවා. බලපද 100ක් තහනකට වඩා. පුළුවන් තරම් උත්සාහ කරන්න පිළිපදින්න. දෙවියෝ කියන්නේ මහා පුංචි දෙයක් Tamanට අනාගාමී ඵලයක් ලබන්න පුළුවන් වුණා. ඇයි? අනාගාමී ඵලයක් කියන්නේ ඊළඟට තියෙන බ්‍රහ්මත්වය. දෙවියෝ කියන්නේ කවුද? ඊට වඩා ගොඩක් පල්ලෙහා ඉන්නයි. අනාගාමී කියන්නේ සුද්ධාවාසික බ්‍රහ්ම. දෙවියන්ට පේන්නේවත් නැහැ. එයා අදිස්ථාන කළොත් විතරයි දෙවිවරුන්ට පේන්නේ. සුද්ධාවාසික බ්‍රහ්ම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකලත් කෙර ගොඩක් ඒවල ඉන්න බ්‍රහ්මයෝ. අවිය අතප්ප සුදස්ස සුදස්ස යකනිත කියන බ්‍රහ්ම ලෝකවල ඉන්නේ ඒගොල්ලෝ. අන්තිම බ්‍රහ්ම ලෝකේ නකනිතා බ්‍රහ්ම ලෝකේ කියන්නේ. ඔය දාසේ. මහ බ්‍රහ්මයා ඉන්නේ පල්ලේ බ්‍රහ්ම පාරිසජ්ජේ මහා බ්‍රහ්මයි. නෑ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්ම. තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයි. ඊට තව බ්‍රහ්ම ලෝක තියෙනවා 13ක් උඩ. ඒ උඩම තලවල තමයි අනාගාමීත්ව උත්තමින් ඉන්නේ. ඉතින් දෙවි දෙවියෝ කවුද මේ අනාගාමීත්ව උත්තමින්? තමන් අනාගාමීන දේවරයල පේලිය වන්දනා කරා යවිලා. දැන් ඉතින් අනාගාමීත්ව උත්තමින් හරි අඩුයි. ඒක නිසා හරි ලොකු දෙයක් කවර කෙනෙක් අනාගාමීන දේවරුන්ට. ඉතින් අඩු වෙලා යනකොට සත්තු දෙවියෝ පවා බහින් පල්ලෙහාට. එල්ල වන්දනා කරලා ගියා අනේ ස්වාමීන් ඉතින් අනුමෝදන් කරන්න මට මට මට මේ ඔබ වහන්සේට වන්දනා කරන්න දෙන්න ඔබ වහන්සේට මට මේ මේක කරන්න දෙන්න. නෑ අපෝපස්ථාන කරන්න දෙන්න. මට පින් ලබා ගන්න දෙන්න. ආදි වශයෙන්. ඒකයි මම කියන්නේ ඔය බෞද්ධත්වයේ උදා කරගෙන තියනවා නම් බෞද්ධයෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යන්න එතන දෙවියෝ තමන්ට කොහොමද ලං වෙනව? ඔය කිසි දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලං වෙන්නේ ගෙලින්ම මහ දෙවියෝමයි. ඔබ කවදාවත් සත්‍ය දෙවියන්ට පූජාවක් පවත්වලා නැහැ. බුදුදහමේ කොච්චර කියවුණා සත්‍ය දෙවියන් මා මේ පූජාවක් කියක් තියලා නැහැ කොහෙවත්. ඈ ඔය අනු අන්යන් හදාගත්ත දේවල්නේ අපි මේ පාව පාවිච්චි කරන්නේ. ඒ දෙවියෝ ඉන්නවා ලෝකේ. ඒක හරි. නමුත් ඒවට වඩා කොච්චර බල සම්පන්න දෙවියෝ ඉන්නවද? මේ අපි මේ කතා කරන්නේ තාම ධාතුම් මහරජගේ තාවතින් දෙන දෙවියෝ ගැන විතරයි. ඈ අපි කවදාකවත් පරිණිම්මත වසවත් තියෙන දෙවියෝ කෙනෙක් ගැන කතා කරනවද? මොකද අර දිව්‍ය ලෝක දෙක තමයි අපිට ළඟම තියෙන්නේ. ඒකේ ආයේ තමයි ගොඩක් අපිත් එක්ක සම්බන්ධකම් පවත්න්නේ. තව ප්‍රශ්න ටිකක් තියෙනවා අපි ඒක ඊළඟ හන්දේ උත්තර දෙමු මම හිතන්නේ මේ අද ඉරිදා නිසා නේද? හෙට උදේ වැඩ කරන ඇදිනේ. ඒක නිසා බොහොම හොඳයි මේ ප්‍රශ්න ටික මෙහෙම තියාගෙන මට ඊළඟට දෙන්න. බොහොම වැදගත් ප්‍රශ්න මේ අහලා තියෙන්නේ. මේ බොහොම මේ ගහම්බීර ප්‍රශ්න. කෙනෙක් දෙවියෝ ගැන අහනවා කියලා කියන්නේ තුච්ච ප්‍රශ්න. ඔව් ඒවා වරදක් තියෙනව නෙමෙයි අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඒවා බොහොම ගැඹීර ප්‍රශ්න. ඒක නිසා ඒව අවබෝධ කරගන්න. ඒව අවබෝධ කරගෙන මේ කතා කරන ධර්මයේ පුළුවන් තරම් වඩන්න. අද මම පටන් ගත්ත වෙලාවේ ඉඳලා කියපු ආර්ය මෛත්‍රිය පුළුවන් තරම් පතුරවන්න. තමන්ට තමන් අවංක වෙන්න. මනෝ කුබ්බංග මාදම්මා මනෝ සෙත්තා මනෝමය. හොඳට මතක තියාගෙන වැඩ කරන්න. මනස ශ්‍රේෂ්ඨ කරගෙන හැමදේම තියෙන්නේ තමන් මනසින් හිතලා තමයි හැමදේම කරන්නේ. ඒක නිසා කිසිම කෙනෙකුට අනුතරක් වෙන්න හිතන්නවත් එපා. වැඩක් නැහැ. ඔබ අනුතරක් කාටරි අනුතරක් වෙන්න හිතුවා කියලා ඔබට දෙහෙතක් නෑ. ඔබට වංචා කරයි මිනිස්සු ඇති වෙන්න. පුළුවන් නම් එකෙන් ගැලවෙන්න බලන්න. එච්චරයි. ආයි පෙරලා වංචා කරනවත් පෙරලා ද්වේෂ කරනවත් හිතන්න යන්න එපා. වැඩක් නැහැ. ඔබ ව්‍යාපාරයක් කරද්දී ඔබගෙන් ඔබගෙන් සේවය ලබාගත්ත කෙනා ඔබට සල්ලි දෙන්නේ නැහැ. දැන් ඔබ මොකද්ද කරන්නේ? ගහන්නද ගියේ. එහෙම අවස්ථාවල අපිටත් වෙන ඕනේ තරම්. මම මගේ මිනිස්සුන්ට කියන්නේ නෑ ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන. එයා හල්ලි දෙන්න කැමති නම් ප්‍රශ්නයක් නෑ. දේශනාගත පිටුවිල්ලක් ඇති කරගන්න එපා. ඇයි? දේශනාගත පිටුවිල්ලක් ඇති කරගත්තොත් ඒකෙන් විපාකය ලැබෙන්නේ අපිටමයි. සල්ලිත් නෑ. පරලොවත් නෑ. සල්ලි දෙන්න. සල්ලි දෙන්න බැරි නම් ප්‍රශ්නේ නැහැ. එතන ඕනේ ඒකට අවිද්‍යාව කියන එක අවබෝධ කරගෙන අවිද්‍යාව නැති කරගන්න. ඒ අවිද්‍යාව නැති කරගත්ත දාට සංඛාරාය තියෙන්නේ. කොහෙන්ද දෙන්නේ කියන එක තණ්හාවද වෙන්නේ තණ්හාවන්දලේ ඔක්කොම පෙට්ටල නැතම් තණ්හාවයි අවිද්‍යාවයි එකට බැඳිලා තියෙන්නේ එක්ක තණ්හාව කඩලා දානවනේ එක්ක අවිද්‍යාව නිදහස් වෙනවා. ඒ තණ්හාව නැති කරනවා කියන්නේ අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වෙනවා කියන්නේ තණ්හාව නැති වෙනවා. පරිසම්පාදේ කඩන්න පුළුවන් දැන් දෙකක් තියෙනවා ওই චක්‍රේ. එක්ක මෙතනින් කඩන්න එක්ක මෙතනින් කඩන්න. තණ්හාව නැති කරගන්න චන්ද්‍රාගය නැති කරගන්න. චන්දරාගය අවබෝධ කරගෙන චන්දරාගෙන් නැති කරගන්න. ඒක තමයි කරන්නේ. ඉතින් ඒක ඔබට කරන්න පුළුවන් ඒකාන්තය. ඒක කරන්න මේ මනාවට ධර්මය අහන්න පුළුවන් තරම් මේ පටිගත කරලා තියෙන දේවලුත් අහන්න ධර්මයේ කියවන්න මෙනෙහි කරන්න මේ දේවල් වලින් Tamanට ඔය කියන සත්‍ය උදා කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේ වගේ ධර්ම දේශනා සූදානම් කරන්න ඒවෙන් මහා ප්‍රතිඵලයක් ලැබෙනවා හැම කෙනාටම ඉතින් අපි බොහොම කැමතියි මනුස්ස මේ මනුස්ස ප්‍රජාව කෙරෙහි බොහොම අනුකම්පාදායක තත්ත්වයක් තියෙන මේ සම්බන්ධ. ඉතින් අපිත් කැමතියි එහෙම ධර්මයේ කතා කරන්නේ. කතා කරලා අවබෝධ කරලා දෙන්නේ. ධර්මයේ කතා කිරීම මට නම් බුදුම සහනයක්. බුදුම සමාධියක්. මම දවසම කරන්නේ කතා කරන එක ඊයේ උදේ අදට පටන් අරගෙන 11:00 මාරයි මම ක්ලාස් එක කරනකොට අද උදේ ආයේ 9ට පටන් අරගෙන තාමත් මම කතා කරනවා. නමුත් මම මෙතනට ඇවිල්ලා කතා ගන්න පටන් ගත්තාට පස්සේ මට තියෙන විඩාවක් කියන එක මට දැනෙන්නේවත් නැහැ. මම කටින් වචන පිට වෙලා යනවා මට දැනෙන්නේවත් නැහැ. පුදුමාකාර සනීපයක් ඇඟට තියෙනවා. මම ධානය සුවේ විඳින්න පුළුවන් මෙතන එන මේ ධර්මයේ කතා කරගෙන. ඒ ධර්මයට සම්බන්ධ ඒක නිසා මේක හරීම බොහෝම වැදගත් දෙයක්. ඒක නිසා මේ ධර්මයේ පුළුවන් තරම් පුළුවන් තරම් ධර්මය ප්‍රචාරය කරලා යවන්න තමන් ඉන්න යාළුවෝ හිත මිත්‍රාදීන්ට මේ ධර්මය අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ මේ වගේ ධර්ම දේශනා ලෑස්ති කරන්න ගෙවල් වල තමන්ට අයිති ගෙවල් තියෙනවා නම් තමන් ඉන්න ගෙවල් තියෙනවා නම් ඒවා ලෑස්ති කරන්න පුළුවන් නම් ලෑස්ති කරන්න. අපි ඕන වෙලාවක සූදානම් මනුස්සයා මේ රටෙන් එතර කරන මේ දුක් ගින්නෙන් දැවෙන මිනිසුන් තමන්ව අර මේ මේ මට පේන්නේ මේ මිනිස්සුන්ව හරියට තමා ගොඩක් 99ක් මිනිස්සුන්ව මට පේන්නේ දැලි කීයක් අතේ තියාගෙන තමන්වම කපා ගන්න කුඩුකාරයෝ. කුඩුකාරයා සමහර කුඩුකාරයන් මේ තමන්ගේ ලේ දකින්නකොට හරි ආසයි කියනවනේ. එතකොට මොකද කරන්නේ? මොකක් හරි කැපෙන ආයුධයක් තියාගෙන තමන්ව කපා ගන්නවා. ඒක කප කප අරක බලනවා ලේ ටික දිහා. අන්න ඒ වගේ පිරිසක් තමයි මට පේන්නේ මිනිස්සුන්ගේ. තෘප්තිය උදෙසා තමන්ගම කපා ගන්න ස්වභාවයක් තමයි මට පේන්නේ. ඉතින් මේකෙන් මිනිසුන්ව නිදහස් කරගන්න පුළුවන් මේ ධර්මයේ ප්‍රචාරය වෙනකොට. පුළුවන් තරම් ධර්මයත් එක්කම ජීවත් වෙන්න. ඒක හරීම සැලසුම. මේ ලෝකේ අල්ලන්න පුළුවන් දැනක් නැහැ. ඔක්කොම අසුචි වලින් පිළිච්ච, අත්තියේදී හරායටි, විගුච්ඡති. කිසිම හරයක් නැති. තෙලෙන ස්වභාවයටයි කියලා තියෙන. අසුචි වගේ ගතියුත්තක් නැති දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. සැල්ල ඉවරලා පස්ස බලද්දි කරගත්ත දෙයක්. සුක්තියෙන් කෙලවරක් නැහැ. සුක්තිමත් වෙන්නේ නැහැ කවදාවත්. ඕක තමයි මේකේ තියෙන ඇත්ත සත්‍ය. මල්ලන්න දාපු මක්කටු වගේ පොරහක ඉතින් ওই දේවල් ලබා ගන්න උත්සාහ කරමින් ඉස්සරහට ඇදෙනවා මේක හොඳයි නිච්චයි මම මට මේක මගේ වශයෙන් පවතින්න පුළුවන් මේක හරිම හොඳයි කියලා අවබෝධ වෙන තාක්කල් ඕක පස්සේ දුර ඒක තමයි යත් ඉතින් මේක මේ කණෙන් අහලා මේ කණෙන් යවන්න නැතුව ඔඩොක්කුවට දාගත්ත ටික මෙතන හරලා යන්නේ නැතුව ගිහිල්ලා ගල් උඩ දාන්නේ නැතුව හරි තැනක හොඳට ගුමුරක් හදලා මේක දාගත්තා නම් Tamanta මේක වගා කරගන්න පුළුවන් ඒක නිසා ඒ විදිහට උත්සාහ කරන්න. එහෙම කරගෙන යන්න. ඒ වගේම මේ මේ වගේ ධර්ම දේශනා ලෑස්ති කරන මේ නිවසේ ඉන්න කින්වතුන්ට සම්මයි ඇතුළේ පිළිසත් මේ අක්කත් දැන් ඇවිල්ලා ඉන්න. ඒ පිළිසට මහා පුණ්‍ය කර්මයක් මේ කරගන්න. මේ නිවස ඇරලා දීලා මිනිසුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ පින්න කර්මයේ මෙච්චරයි කියලා කියන්න බෑ. මෙතන යම් කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නවනේ එදා ජේතවනාරාමයේ සංගරතු කරලා පූජා කළා වගේ ලොකු පින්කමක් තමයි කරගන්නේ. මොකද හරි ධර්මයේ ශ්‍රවණය කරන මිනිසුන්ට අවස්ථාව ලබා දෙන එක. එක මිනිසෙක් හරි මෙතනින් ධර්මය අවබෝධ කරගන්න. ඒක හරිම මහත්ඵල මහාන් සඳ පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මය තමන්ගේ ඥාතිවරුන්ට අනුමෝදන් කරන්න එයාට ඒ කාන්තෙන්ම සුවදායක සත්‍යයක් උදා වෙන්න පුළුවන් ඒක. මේ වගේම මේ එන අයට ආහාර පාන වලින් සංග්‍රහ කරන්න සතුලයිලා, පයසයිලා හැමෝම එකතු වෙලා ඉතින් එයාට මේ විදිහට සංගාවක් සම්මාන කරනවා. ඉතින් ඒවා බොහොම බොහොම පිංකම්. මොකද මෙතනට එන්නේ බයිලාවක් නතලා යන්නේ නෙමෙයි කවුරුත්. එන්නේ බොහොම සාන්ත දුවෙන් ධර්මයේ ටිකක් ශ්‍රවණය කළා. මම මේ ධර්මය අද නම් අවබෝධ කරගන්නවා කියන හැඟීමෙන් තමයි එන්නේ. බොහොම හොඳ උපාසකවරු පිරිසක් මෙතන ඉන්නේ. උපාසක කියන නමේ තේරුම වයසට ගියා කියන එක නෙමෙයි. උපාසක ආසන්නයෙන්ම ධර්මය අතුරු කරන ආසන්නයෙන්ම බුදුන් වහන්සේ අතුරු කරන ආසන්නයේම සංගරත්නය අතුරු කරනවා කියන අර්ථය තමයි උපාසක කියලා කියන්නේ. ඒක මොහොම වැදගත් උපාසක දේශයක් මෙතන ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ අයට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. මොකද ඒ අයගේ තිස් මේ වෙලාවේ සඳංග වශයෙන් සියලු රාග ද්වේෂ මොහ සඳංග ප්‍රහාණය වෙලා තියෙනවා. මේ වෙලාවේ මේ වෙලාවට ප්‍රහාණය වෙලා තියෙනවා. ඉතින් රාග ද්වේෂ මොහ තදංග වශයෙන් ප්‍රහාණය වෙච්ච කෙනෙකුට තදංග වශයෙන් හරි ප්‍රහාණය වෙච්ච කෙනෙකුට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි ඒක නිසා ඔබ දුන්න දානයත් මහත්ඵලයි මහානිසංසයි. ඔබ මේ නියෝසයටලා දීලා මේ ධර්මයේ ශ්‍රවණය කරන සැනසීමත් මහත්ඵලයි මහානිසංසයි. ඒ ලබාගත සියලුම කුසල ධර්මාන ධර්ම, ඒ වගේම මේ අපි හැමෝම එකතු වෙලා මම ධර්මයේ දේශනා කළා, ඔබ ධර්මයේ ශ්‍රවණය කළා. මේ මහා කුසල ධර්මයක්. මේක මහා ප්‍රබල පින්කම්. මේ කරගත් සියලුම පින් අපිවත් රටත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී තමන්ගේ ඉෂ්ඨකාමී සීලම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. ඒ අනුමත හතර වන්නා වූ දෙවියෝ උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගැනීමවා කියලා සාදු කියලා දෙවියන් කිනුමෝදන් කරන්නේ ආකාසත්ථාසු බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්ථාසු බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පිරං රක්ඛන්තු දේශනං ආකාසත්ථාසු බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा දිගංගක්ඛන්ති මොක සාතනං ආකාශත්ථාති බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा දිගංගක්ඛන්ති මොක සාතනං ඒ වගේම තම තමන්ද මේ ධම්මාන්තරගතව තිබුණා වූ තේරම ඥාතීත මිත්‍රාදීන්ට මේකින් අනුමෝදන් කරන ඔබ මහා සුදන සම්භාර ධර්මයක් සිද්ධ කරගත්තේ ඒ සියලුම කුසලයන් ඒ ආයාත අනුමෝදන් කරන්න ඒ මේට අනුවේ කල්පයකට මෙහා ඉන්නා වූ තමන් යටින් යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා ඒ අසාධාරණයට වංගිය බලාපොරොත්තු වෙලා ඉන්නවනම් කවුරු හරි Taman ණයක් සිද්ධ වෙලා ඒ ණය බලාගෙන ඉන්නවනම් කවුරු හරි ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරන්න මේ පින් හේතු වෙනවා ඒ අයට ඒ අයට හේතුවක් වෙනවා ඔබගෙන් පින් අනුමෝදන් වෙන්න ඒ අයගෙන් මේ පින් ඒ අයට පින් අනුමෝදන් කරන්න ඒ අනුමෝදන සතුට වන්නා වූ ඒ ඥාති හිතවතුන් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතියින් පින් අනුමෝදන් කරන්න ඉදම්මේ නාති ලං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ නාති ලං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති ලං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ කරගත්තා වූ පින්බලෙන් ඔබටත් මේ සම්බුද්ධ ශාසනය තුළදී මුතුන් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කරගෙන ඉන්නවා